මට අර ප්‍රඥාව ධර්මය අහනකොට වැඩි වෙන ප්‍රඥාව එතකොට ස්වාමීන් වහන්සේ දැන් ධර්මයේ අහනකොට දැන් මේ වෙන ප්‍රශ්නයක් ධර්මය අසනකොට සුතමේ ප්‍රඥාවටත් වඩා ඒකත් ඒක ඒක තමයි විශේෂයෙන් වෙන්නේ ඊළාට චිත්තාමේ ප්‍රඥාව භාවනාමේ ප්‍රඥාව දක්වා දියුණු කරගන්න පුළුවන් එක අහන එක්කෙනාගේ හැටියට සසරේ සසරේව පුහුණු කරලා තියෙනවා නම් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවෙම සති සම්පජඤ්ඤය අවදි කරලා ඒ ධර්ම කරුණු ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒ නිසා තමයි ධම්ම අහලා කෙනෙකුට රහත් වෙන්න පුළුවන්. ඔව් සාදු සාදු. අනිත් අන්තිම ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ දැන් අභිධර්මයේ වගේ දෙයක් අධ්‍යයනය කරනකොට ඒ වෙතකොටත් ඒ විදියට ඒ කියන්නේ ධර්මයේ මේ ප්‍රඥාව වැඩෙන්න හේතුවක් අනිවාර්යෙන් මොකද ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් අපි දේවල් බෙදලා බලනකොට තමයි සූක්ෂම විදිහට මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය වටහන්න අපට අවස්ථාවක් සැලසෙන්නේ. ඒ නිසා ප්‍රඥාව වැඩෙන්න ප්‍රධාන වශයෙන් පරමාර්ථ වශයෙන් දේවල් බෙදා බලන්න පුහුණු වීම අවශ්‍ය වෙනවා. ඒක සුතමයේ වශයෙන් අපි මුලින් ඉගෙනගෙන ඊට පස්සේ චින්තාමයේ වශයෙන් ප්‍රගුණ කළොත් තමයි භාවනාමයේ වශයෙන් අපිට සති සම්පජඤ්ඤයෙන් අත්දකින්න පහසු වෙන්නේ. පොදුමයි සවනස බොහොමත්ම පින් තෙරුවන් සරණයි.